දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනෙහිදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සංතං ඒතං පනිසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපකින් අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය නිර්වාණය යන මාතෘකාව යටතේ පැවැත් වෙන දේශනා මාලාවේ පළවෙනි දේශනාවයි අද පැවැත්වීමට බලාපොරොත්තු වෙන්නේ. පසුගිය වර අවසානයේ අප පැවැත්වූ දේශනාවේදී අපි සඳහන් කළා අවිද්‍යාවේ ආශ්‍රයනොත් පිහිට කරගෙන ගොඩනගාගත් සකස් කරගත්තු භවය අවිද්‍යාවේ ආශ්‍රයයන්ගේ නිරෝධයෙන් නිරුද්ධ වන හැටි ඒක අපි විස්තර කළේ එක්තරා විදිහක අර චිත්‍රපටි නාට්‍ය ආදී එක්තරා උපමා කතා වත් ආශ්‍රයෙන් ඒකට මුල හැටියට අපි ගත්තේ බුදු පියාණන් වහන්සේ සංයුත්ත නිකායේ ගද්දුල සූත්‍රයේ සඳහන් කරන එක්තරා චරණ චිත්‍ර උපමාවක්. ඒ කියන්නේ ඒ කාලේ දඹදිව තිබුණු චරණ නැමැති චිත්‍ර වර්ගයක් ආශ්‍රය කරගෙන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මේ චරණ චිත්‍රයටත් වඩා චිත විසිතුරුය කියලා, විචිත්‍රය කියලා. අන්න ඒ ඒ චරණ චිත්‍රටත් ආව මේ කාලයට ගැලපෙන හැටියට අපි චලන චිත්‍ර විදියේම ඒකට සම්බන්ධ කරලා මේ චලන චිත්‍ර ආශ්‍රයෙන් චිත්‍රපටි නාට්‍ය ආශ්‍රයෙන් මේ සංස්කාරයන් ගැන විශේෂයෙන්ම යෝනිය පටිච්චසමුප්පාදයට අදාළ අනිකුත් කරුණු සාකච්ඡා කළා. අද මේ විවරණ මාර්ගයෙන් තවත් ටිකක් ඉදිරියට යන්න බලමු. ඒ චලන චිත්‍ර කතාව ඇතුළත් වන සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ දෙවෙනි ගද්දුල සූත්‍රයේම අද කොටසේ සඳහන් වෙනවා ඒ බුදු පියාණන් වහන්සේ දක්වන එක්තරා චිත්‍රකුගේ උපමාවක්. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒකේ පරිවර්තනීය වශයෙන් බැලුවොත් යම්සේ රජකෙක් හෝ චිත්‍රයේ රජකෙක් කියන්නේ රෙදි සායම් පොවන්නේ රදවික් කියලා කියන්නේ රජකෙක් හෝ චිත්‍රකාරයෙක් ලෑල්ලක හෝ බිත්තියක් හෝ රෙදිපතක හෝ රතු කහ මදටිය නිල් ආදී යම් සායමකින් සියලු අංග ප්‍රසංග සහිත ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් නිර්මාණය කරන්නේද එසේම අශ්විතවත් ප්‍රඥණයා රූප වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ පහම නිපදවනවා. නිපදවයි කියන එකයි බුදු පියාණන් වහන්සේ එතන ඒ දේශනාව අවසානයේදී ප්‍රකාශ කරන්නේ. මේ පංච පාදානස්කන්ධය චිත්‍රකුගේ නිර්මාණයකට උපමා කිරීම මගින් බුදු පියාණන් වහන්සේ අපට පෙන්වන්න කරන්නේ මේ පංච පාදානස්කන්ධයේ ඇති මේ පංචස්කන්ධයේ ඇති නිස්සාරත්වයයි. මේක ඇති හිස් බවයි. ඒකේ එක්තරා විදිහට සකස් කරන ලද නිර්මාණය කරන ලද බවයි පෙන්වුම් කරන්නේ. මේ නිස්සාරත්වය මේ ශූන්‍යත්වය වඩා පැහැදිලිව පිළිකරන බුද්ධ දේශනාවක් අර ඊටාත්ම ප්‍රකට දේශනාවක් සඳහන් වෙනවා කන්ද සංයුත්තේම හේන සූත්‍රය නමින්. ඒ සූත්‍රය අගේන සංග්‍රහ ගාථා විතරක් ප්‍රමාණවත් මේ අවස්ථාවට පේන පින්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපමා මරිංචිතූපමා සංඥා සංඛාරා කදලූපමා මහලූප මන්ත විඥානං දීපිතාදිත්‍ය බන්දුනා ආදිත්‍ය බන්දු වූ සූර්ය බන්දු වූ බුදුපජාණන් වහන්සේ විසින් රූපය පිනපින්ඩකට උපමා කොට වේදනාව දීර්ඝගුලකට උපමා කොට සංඥා මිරිඟුලකට උපමා කොට සංස්කාරයන් කෙසල් කඳකට උපමා කොට විඥානීය මායාවකට උපමා කොට දක්වන ලදී දේශනා කරන ලදී කියන එකයි එතකොට මේකත් අපිට පෙන්නවා ඒ පංචස්කන්ධය පිළිබඳව ඒවා ඒ නිස්සාරත්වය විශේෂයෙන්ම හේන සූත්‍රයෙන් මේ උපමා පහෙන් ඒ කියන්නේ රූපය පෙන්න පිටකට උපමා කිරීම වේදනාව දිය විදුරකට සංඥාව මිරිඟුවකට සංස්කාරයන් කෙසෙල් සඳකට විඥානයේ මායාවකට උපමා කිරීමෙන් විශේෂයෙන්ම මේ මෙන් පෙන්වු කරන්නේ එක්තරා විදිහට රැවටිලි ස්වරූපයක් මායාව විඥානය පමණක් නෙවෙයි අර පෙන පිඩාදී ඒවායේ පෙනුමක් තියෙනවා එක්තරා ධන සංඥාවක් ගෙන දෙන දෙයක්. ඒ වගේම වේදනාදී දීබුබුලක්. ඔය හැම එකකින්ම නිස්සාරත්වයක් ශූන්‍යත්වයක් ප්‍රකාශ කරනවා. ඒ වගේම රැවටිලි ස්වરૂපයකුත් සඳහන් වෙනවා. එක්තරා මායාත්මක ස්වභාවයක්. විඥානය ගැන විශේෂයෙන් මායා කියලා ඒ කියන්නේ විඥාකාරීකුගේ විඥාවක් එහෙම නැත්නම් මායාකාරීකුගේ මායාවක් හැටියට බුදු පියාණන් වහන්සේ එතන විඥානය පිළිබඳව විස්තර කරන්නේ. එතකොට අපි අර මේ යොදාගෙන ආපු කතා මාර්ගයේ ඉර සඳහන් කළා අර සංස්කාර ගැන ඒ සංස්කාරවල එන්නත් සංස්කාර මගින් ඒ චිත්‍රපට නාට්‍ය ආදී පෙන්වීම කරන මේ නාට්‍යමය ජවනිකා ඒවායේ තිබෙන වයි කියලා කියන තාත්විකත්වය දැන් කලා ලෝකයේ යෙදෙන වචනයක් තමයි තාත්විකත්වය තාත්විකත්වය කියලා කියන්නේ නිර්වැටලි ස්වરૂපයක් නිර්වැටලි ස්වરૂපය කියන්නේ ඒ නරඹන්න මුලාවන්න මුලා කරවන්න හැකියාව ඇති තරම් හැබෑ ස්වරූප හැබෑ පෙනුමක් ඇති එකයි සාර්ථක කියලා කියන්නේ නාට්‍යයක් සාර්ථක වෙනවා කියලා කියන්නේ ඒක ඒ නරඹන්න මුලා කරන්න ඒක සමත් නම් අන්න ඒක නිසා හැබෑ ස්වරූපයක් හැබැයි බවක් කියන එක එතන හංගෙන්නේ එතකොට මේ සංස්කාරයන්ගේ මේ රැවටිලි ස්වරූපයෙන් නැත්නම් මුලා කරන ස්වරූපයට හේතුව ඒකට උපකාර වන්නේ අවිද්‍යාවයි. මේන් අපිට පේනවා අර අවිද්‍යාවත් සංස්කාරයන පසුබිමේ ඉඳගෙන තමයි මේ සියලුම මේ ලෝක ජවනිකාවල් රඳ දැස්වෙන්නේ. මේ විදිහට නාට්‍ය ආදී වල එහෙම අඳුම් තනඳුම් වලින් එහෙම නැත්නම් වෙස්මාරු කිරීම ඒ නළුනියන්ගේ වෙස්මාරු කිරීම මේකත් වෙස්වලා ගැනීම තව ඒ වේදිකා ආදී සරසිරියා ආදීන් ඒ උපක්‍රම වලින් කරන ඒ සංස්කාර වලින් කරන පැවතීම් වගේ තමයි ඒ විදිහටම තමයි මේ සංස්කාරයන් මගින් ගොඩනගන්නේ මේ පංචස්කන්ධය. එතකොට සංඛාර කියන වචනේ විශේෂයෙන්ම අර සකස් කරන නිපදවන කියන අර්ථය තිබෙන බව අපිට මෙයින් පේනවා. බං චිත්‍රපටයක නාට්‍යයක ඇති ඒ තාක්ෂික ස්වරූපයෙන්, සැබෑ ස්වරූපයෙන් ඒ චිත්‍රපට නරඹන්නන් මුලාවන්නාස්මින් මේ ලෝකයේ දැන සජීව අජීව වස්තුන්ගේ සැබෑ ස්වરૂපයෙන් බලු බැලමට ඇත්තේ කියලා හිතන විදිහේ සැබෑ ස්වરૂපය නිසා කෙලෙසහිත ලෝකයා මුලා වෙන බවයි අපට මේ ධර්මයේ දක්වලා තිබෙන්නේ. අපි කලිනුත්තර දේශනාවක සඳහන් කළ ගාථාවක පද දෙකක් මේ අවස්ථාවෙත් මතක් කරගත්තොත් මොහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බරූපෝව දිස්සති. ඒතනින් කියන්නේ මෝහයට බැඳුනා වූ මෝහයට සම්බන්ධ වූ තැනැත්තාට මෝහෙන් යුක්ත තැනැත්තාට මේ ලෝකයේ භව්‍ය රූපෝ වදිස්සති. භව්‍ය රූප වශයෙන් භව්‍ය වශයෙන් පෙන්වනවා. භව්‍ය කියලා කියන්නේ වෙන්න පුළුවන් කියලා හිතන විදිය. ඒ කියන්නේ අර මේක ඇත්තක් කියලා හිතන විදිහට ලෝකයේ පෙන්වනවයි කියන එකයි එතන බුදු පියාණන් වහන්සේ එතන දේශනා කළා තියෙන්නේ. එතකොට මේ සංස්කාරයන්ගෙන් මෙතෙක් කීදී වලින් පෙන්නේ සංස්කාරයන්ගෙන් එක්තරා විදිහක සකස් කිරීමක් කරනවා. ඒ සකස් කිරීමට පසුබිම් වන්නේ අර අවිද්‍යා අන්ධකාරයයි. අවිද්‍යාවේ ඒ මෝහයෙන් තමයි සංස්කාරයන් මගින් යම්කිසි සකස් කිරීමක් කෙරෙන්නේ. මේ සංඛාර කියන වචනේ මූලික අර්ථය සකස් කරන කියන අර්ථය වඩාත් ප්‍රකට වෙන සූත්‍රයක් අපට හමු වෙනවා ඛණ්ඩ සංයුත්තේම කජ්ජනි සූත්‍රය. ඒ කජ්ජනි සූත්‍රයේ අර එක් එක් ස්කන්ධය පිළිබඳව ඒ මූලික පද විග්‍රහ කරන අතර සංඛාරාදීන් පදයේ තෝරන්නේ මෙන්න මේ විදිහටයි කිංච පිටකේ සංඛාරයේ වදෙත් සංඛතං අபிසංකරොන්ති इति වික්කවේ තස්මා සංඛාරාති උච්ඡන්ති කිංච සංඛතං අபிසංකරොන්ති රූපං රූපත්තාය සංඛතං අபிසංකරොන්ති වේදනං වේදනත්තාය සංඛතං අபிසංකරොන්ති සංඥා සංඥත්තාය සංඛතං අபிසංකරොන්ති සංඛාරේ සංඛාරත්තාය සංඛතං අபிසංකරොන්ති විඥානං විඥානත්තාය සංඛතං අபிසංකරොන්ති මේ කියවෙන්නේ මේ මහණෙනි පින්ක පිටකේ සංකාරයේ වගේ සමානෙන්නේ මොකට සංස්කාරයන්යයි කියවුද සංස්කාර කියලා කියන්නේ මොනවටද රූපං මොන අර්ථයෙන්ද කියන එකයි එතන පෙන්වු කරන්නේ රූපං රූපත්තාය සංකතං අபிසංකරණ තීති වික්‍රේ තස්මා සංඛාරාති විඥාන්ති සංකතය ඒ කියන්නේ සකස් කරන ලද්දක් සකස් කරන ලද දෙයක ස්වરૂපයට අත් කරන්නේ යමකින්ද ඊට සංස්කාරයයි කියනු ලැබේ ඊළඟට කුමද්ද මේ සකස් කරන දේ සකස් කරන ලබන දේ රූපං රූපත්තාය සංසතං අபிසංකරණ රූපය රූප බවට රූපත්තාය කියලා කියන්නේ රූපත්වයට රූපස්කන්ධය රූප රූපස්කන්ධයක් බවට පත් කරන්නේ යමකින්ද ඒ සංස්කාරය ඒ විදිහටම වේදනා වේදනාව වේදනාවක් බවට සංඥාව සංඥාවක් බවට සංස්කාර සංස්කාර බවට විඥානය විඥානයක් බවට මේ හැම එකක්ම කරන්නේ එතකොට මේ සංඛාර වෙන එකක් තවා සංඛාරවල මෙතන හරිම ගැඹුරුම තැන සංස්කාර සංස්කාර බවට පත් කරන්නේ සංස්කාර වලින් කියන එක. ඒ තරම්ම මෙතන සියුම් අර්ථයක් මෙතන තිබෙනවා. එතකොට මේනුත් අපට පෙනෙන්නේ අර සංස්කාර වලින් කෙරෙන එක්තරා විදිහක සකස් කිරීමක්. ඒ එක්තරා මවාපෑමක් වැනි දෙයක්. මේ සංඛාරවල තිබෙන මේ අර්ථය අපට පෙනෙනවා වඩාත්ම දැන් චේතනාවලින් නිපදවන ලද්ද කියන අර්ථය සම්බන්ධයි. දැන් සංඛතං කියලා කියන්නේ සංඛත කියන්නේ සංස්කාරයන්ගෙන් නිපදවන ලද කියන එක. මේ භෝවිතේ දෙනවා අபிසංකතං අபிසංචේතිතං කියන පද දෙක සමානාර්ථවන් දෙකට. ඒ කියන්නේ අபிසංකත කියලා කියන්නේ විශේෂ වශයෙන් සකස් කරන ලද කියලා කියන්නේ අபிසංචේතිතං චේතනාවන්ගෙන් නිපදවන කියන එක. එතකොට මෙතන පේනවා මේ චේතනාවලට තියෙන සම්බන්ධය. චේතනාවලින් චේතනාවලින්ම සකස් කරන ලද්දා. හේතේති පකප්පේති කියන වචන දෙකත් එකට සඳහන් වෙනවා. චේතනා ප්‍රකල්පනාදීන් කල්පනාවලින් ඒ චේතනාවලින් සකස් කරන ලද දෙයක්. මේක එතකොට සිතින්ම ගොඩනගාගත් දෙයක් කියන එකයි මේ අවසාන වශයෙන්. මේ කියවෙන්නේ මේ පංචස්කන්ධයම අන්තිම පරිච්ඡේදයෙන් ගත්තාම අවසාන වශයෙන් සැලකලා බලනකොට මෙතන තිබෙන්නේ සිතෙන්ම ගොඩනගාගත්තු දෙයක්. මේ පහම. අර චිත්‍ර උපමා ආදීන් පෙන්වන්න කරන්නේ ඒකයි. එතකොට මෙබඳු මේ සංස්කාරයන් ගැන අපි දැන් විශේෂයෙන් මෙතන සඳහන් කළේ මේ සංස්කාරයන්ගේ ස්වභාවය ගැන කල්පනා කරලා බලනකොට විශේෂයෙන්ම අපිට සිහිපත් කරගන්න පුළුවනි දැන් කාය සංඛාරා වචී සංඛාරා මනෝ සංඛාරා කියලා සංස්කාර තුන් වර්ගයක් ධර්මයේ දැක්වෙනවා විශේෂයෙන්ම පින් පව් ආදිය එන කර්මයට සම්බන්ධ පද තුනක් ඒක සත්‍ය කර්ම රැස් කරගන්නේ මේ විදිහට කාය සංස්කාර කයින් වචනෙන් මනසෙන් කියලා. එතකොට මේ සංස්කාර රැස් කිරීමට උපකාර වන්නේ එක්තරා විදිහක අවිද්‍යාවක්. පසුබිමේ තිබෙන අවිද්‍යාවක්. අර නාට්‍ය චිත්‍රපටි ආදිය ගැන කිව්වා වගේ. මෙන්න මේ අවිද්‍යාවක් සංස්කාරත් අතර ඇති සම්බන්ධතාව ඉතාමත් හොඳින් පැහැදිලි වෙන එක්තරා සියුම් ධර්ම කොටසක් තන වටිනා ධර්ම කොටසක් වෙනවා අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතයේ සංචේතනීය වර්ගයේ සංචේතනීය සූත්‍රයේ ඒ සූත්‍රයේ සඳහන් වෙන හැටියට දැන් යම් කිසි දෙයකට ක්‍රියාකාරීත්වයක් ආරෝපණය කරන්නේ යම් කිසි දෙයකට ක්‍රියාකාරීත්වයක් ලෝකයේ ආරෝපණය කරන්නේ ඒ දෙය ඒකකයක් හැටියට සැලකීමෙන්. ඒක ධන සංඥාවෙන් ඒකකයක් හැටියට සැලකීමෙන්. අනිත් පැත්තට බලනකොට යම් කිසි ක්‍රියාකාරීත්වයක සේයාවක් පෙනෙන ඒකට තැනකට යම් කිසි ඒකකත්වයක් නැත්නම් කර්තෘත්වයක් ආරෝපණය කරන සිටදී ලෝකේ තිබෙනවා. අපි අර දියසුලිය උපමාව ගැන කියනකොටත් කිව්වේ ඒ දියසුලිය ඈතින් ඉඳන් බලනකොට මේක එකම මධ්‍යස්ථානයක් වගේ ආයතනයක් වගේ. ඒ වගේ අර යම් කිසි ක්‍රියාකාරීත්වයක සේයාවක් වෙන්න තැනකට ඒකකයක් කියලා කියනවා. එතකොට මේ අවිද්‍යාවයි උපකාර වන්නේ මේ සංස්කාර හට ගැනීමට ඒ අවිද්‍යාවේ මූලික ප්‍රස්තුතයක් මූලිකම කාරණයක් තමයි මේකට මධ්‍යස්ථානය නැත්නම් මේ මධ්‍යස්ථානයක් වශයෙන් ඒකකයක් තිබෙනවා. එතකොට මේ කාය සංස්කාර නැත්නම් කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියන ඒවා ඇතිවීමට හේතු හැටියට දක්වන්නේ බුදු පියාණන් වහන්සේ අර සංකේතනීය වගේ සූත්‍රයේ කියන සූත්‍රයේ අවිද්‍යාවමයි. මේක පැහැදිලි වෙන්නේ මේ විදිහට ඒක සූත්‍රය තරමක් දිගයි. නමුත් අපි කොටස් තුනකට කඩලා ඒ අර්ථය තේරුම් ගන්න පහසු වෙන හැටියට කොටස් තුනකට කඩලා විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. කායවා භික්කවේ සති කාය සංචේතනා හේතු උප්පජ්ජති අච්ඡාත්තං සුඛ දුක්ඛං වාචායවා භික්කවේ සති වචී සංචේතනා හේතු උප්පජ්ජති අච්ඡාත්තං සුඛ දුක්ඛං මනීවා භික්කවේ සති මනෝ සංකේතනා හේතු උප්පජ්ජති අධ්‍යත්තං සුඛ දුක්ඛං අවිද්‍යා පත්‍යාව එතකොට මේ පළමුවෙන් කොටස හැටියට අරගෙන අපි මේක අර්ථය බලමු කායවා භික්කවේ සති කාය සංකේතනා හේතු මහණෙනි කයක් ඇති කල්හි කාය සංකේතනා හේතු කියන්නේ කය අරමුණු කරගත් චේතනාවන් නිසා කය අරමුණු කරගත් සිටිවිලි නිසා උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං කෙනෙකුට ආධ්‍යාත්මික වශයෙන් ඒ කියන්නේ ඇතුළතින් චෛතසික වශයෙන් සැප දුක් හටගන්නේ. කය කියලා දෙයක් තියෙනවා කියලා හිතාගත්තාම ඒ කය අරමුණු කරගත්තු සිතිවිලි නිසා කෙනෙකුට සැප දුක් ඇති වෙනවා. මේ කය කියන්නේ මහා වැඩ ගොඩක් මහා කර්මාන්ත ශාලාවක් වගේ දෙයක්. නමුත් අවිද්‍යාව නිසා යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් මේක එකක් කියලා ඒකකයක් හැටියට එතකොට අර කාය සංචේතනාවලට ඉඩදී වෙනවා. ඒ කය අරමුණු කරගෙන හිතවිලි ඇති කර ගන්න පුළුවන්. එහෙම ඇති කරගෙන කෙනෙක් සැප දුක් විඳිනවා. ඒකයි මෙතන කියවෙන්නේ. ඒ විදිහටම වාචාය වාදිකවේ සති වචී සංචේතනායෙහි වචනේ භාෂාව ඒවත් ඒ වගේම අකුරු පද ආදී රාශියකින් හැදුණු දෙයක්. නමුත් මේ වචනේ හෝ ඇතයි කියලා ඒකකයක් හැටියට ගත්තු කල්හි වාචාය වාසති වචී සංචේතනායෙහි ඒ වචනය පිළිබඳ චේතනායෙහි කොටගෙන ඇතුළේ පින් සැප දුක් හට ගනී. ඒ වගේම මනස මන්ත කියන්නේ මනස කියලා අමුතු දෙයක් නෙවෙයි. ඒකත් අර වෙන ආගම් වල තිබුණට ආත්මයක් හැටියට අර විදිහම සිටිවිලි රාශියක් වගේ. නමුත් මෙතනත් මනේවාදී කියලා. නමුත් කෙනෙක් හිතනවා මනස කියලා දෙයක් තියෙනවා කියලා. ඒ නිසාගත්තු නිසාම මනස අරමුණු කරගෙන අර සැප දුක් ආධ්‍යාත්මික වශයෙන් ඇතුළේ පින්විදිනවා කියන එකයි කියන්නේ. ඒ ඡේදය අවසාන වෙන පදයේ විශේෂයෙන් වැදගත් වෙනවා. අවිද්‍යා පත්‍යාව මේ හැම එකක්ම වෙන්නේ අවිද්‍යාව පත්‍ය කරගෙනයි කියන එකයි කියන්නේ. අවිද්‍යාව පත්‍යාව. එතකොට ඊළඟට අපි දෙවෙනි කොටස හැටියට ඒ සූත්‍රයේ ඊළඟ හරිය බලමු. සාමංවා භික්කවේ කාය සංඛාරං අபிසංකරෝති යං පත්‍යාස තං උප්පජ්ජති අධ්‍යාත්මං සුඛ දුක්ඛං. පරිවාසතං භික්කවේ කාය සංඛාරං අபிසංකරෝති යං පත්‍යාස තං උප්පජ්ජති අධ්‍යාත්මං සුඛ දුක්ඛං. සම්පජානෝ වාතං වික්කවේ කාය සංඛාරං අபிසංකරෝති යම්පත්‍යාස සංඝ උපජ්ජති අධ්‍යත්තං සුරදිස්සං අසම්පජානෝ වාතං වික්කවේ කාය සංඛාරං අபிසංකරෝති යම්පත්‍යාස සංඝ උපජ්ජති අධ්‍යත්තං සුරදිස්සං ඒකේ අදහස මහණෙනි හිමීම හෝ කාය සංස්කාරයන් ඇති කර ගන්නවා සකස් කර ගන්නවා අபிසංකරෝති යම් පච්චාසතං උපජ්ජති අධ්‍යාත්මං සුඛ දුක්ඛං. එය ප්‍රත්‍ය කරගෙනම ඔහු ආධ්‍යාත්මික වශයෙන් සැප දුක් විඳිනවා. ඒ කියන්නේ යමක් හේතු කරගෙන ඇතුළතින් සැප දුක් විඳිනය කරයිද එබඳු වූ කාය සංස්කාරයන් දෙමීම හෝ නිපදවා ගනි. ඒ වගේම පරිවාක්ෂ අනුත් ඒ වගේම අර කාය සංස්කාරයන් නිපදවා දෙන ඔහුට අර සැප දුක් කිස්තු වලට හේතු වෙනවා. ඊළඟට වාක්‍යයෙන් කියවෙන්නේ සම්පජානෝ වාතං භික්ඛවේ කාය සංඛාරං අபிසංකරොති. ඒ දැනුවත්වක් කරනවා අසම්පජානෝ නොදැනුවත්වක් කරනවා. අර්ථසාරය වශයෙන් ගත්තොත් මේ දෙවෙනි ඡේදයෙන් කියවෙන්නේ අර කාය සංස්කාරයන් මේවා සමන්ටත් ඇති කරගන්න පුළුවන් ඒ වගේම අනුමුත් ඇති කරනවා ඊළඟට මේවා දැනුවත්පත් වෙන්න පුළුවන් නොදැනුවත්පත් වෙන්න පුළුවන් එතකොට මේ කාය සංස්කාර ගැන කිව්වා වගේම අමුතියෙන් පාළියෙන් නොකියුවත් ඊළාට කියනවා සාමංවාදික්කේ වටි සංස්කාර අර වටි සංස්කාර පිළිබඳව ඒ විදිහටම කියනවා අර දෙආකාරයකට සමනු සමනු ඊළඟට දැනුවත් වෙන දැනුවත් වශයෙන් වචී සංස්කාර ගැනත් කියනවා මනෝ සංස්කාර ගැනත් කියනවා ඒක එතකොට මේ ගුරුනි කොටස හැටියට අපි ඉදිරියටපත් කරනවා අවසාන ඡේදය අවසාන කොටස ඉතාමත්ම වැදගත් වෙනවා ඊළඟට කියවෙන්නේ බුදුපියාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරන්නේ මේසු භික්ඛවේ ධම්මේසු अविद्या अनुपतिता अविद्यायाव अशेष विराग निरोधा शोकायो न होती यं पत्यासतम उत्पद्य अध्यक्षम सुख दुष्ट सा वाचा न होती यं पत्यासतम उपद्यति अध्यक्षम सुख दुष्टम सो मनो न होती यं पत्यासतम उपद्यति अध्यक्षम सुख दुष्टम चित्तं तं न होती वस्तुं तं न होती आयतनं न होती सुख ඒකට මේකේ අර්ථය ඉමේසු භික්කවේ ධම්මේසු අවිජ්ජා අනුපතිතා මහණෙනි මේ කලින් කියාපු අවස්ථාවල මේ ධර්මයන් කියලා කියන්නේ අර කලින් කියාපු අර අවස්ථා කීපෙදීම අවිජ්ජා අනුපතිතා අවිද්‍යාව ලුහු බඳින ලදී. ඒකේ අර්ථය අවිද්‍යාවට ඈඳිලා මේ හැම එකක්ම එන්නේ. අවිද්‍යාවට ඈඳිනු අවස්ථා ගොඩක් අර කලින් අපි සඳහන් කරේ කියන එකයි එතන කියන්නේ. ඉමේ සුදුසු වේ ධම්මේසු අවිද්‍යානුපතිතා. අන්න එම නිසා අවිද්‍යාවත්වෝ අපේස විරාග නිරෝධා. නමුත් අවිද්‍යාවගේම නිර්වශේෂ විරාගයෙන් නිරෝධයෙන් මොකක්ද සිද්ධ වෙන්නේ? සෝ කායෝ නහෝති යම් පත්‍යාසතං උපද්දති අධ්‍යක්ඛං සුඛිතං. යමක් හේතු කොටගෙන ඇතුළතින් සැප දුක් නිඳනය කරයිද? ඒබඳු වූ අය ඔහුට නොවන්නේ ඒ වගේම සාවාචාන හෝති යම් පත්‍යාසතං උපද්දති අධ්‍යක්ඛං සුඛිතං. තමක් හේතු කරගෙන අදුල පින්සප දුක් ඇතිවන්නේද එබඳු වචනය උට නොවන්නේ සෝ මනෝනේ ඒ වගේම යමක් හේතු කරගෙන අදුල පින්සප දුක් ගන්නේද එබඳු මනසද උට නොවන්නේ ඊළඟට ප්‍රකාශ වෙනවා චිත්තං තං නහෝති වත්තුං තං නහෝති ආයතනං තං නහෝති අධිකරණං තං නහෝති යම් පත්‍යාස්නං උප්පජ්ජති අධ්‍යත්තං සුබ දුක්ඛං සායිතික වශයෙන් අතුලකින් සැප දුක් උපදීමට හේතු වූ චේත ඉදම ආයතනය කාරණය අහෝසි වෙනවා නැtei කියන එකයි කියන්නේ. චිත්ත දැන් පත්‍යාසලං උපද්දති අධ්‍යාත්ම සුඛ දුක්ඛං. මෙන්න මේ තුනට පෙන්නනවා අර කයත් ඇtei කියලා ගත්තාම කය අරමුණු කරගෙන කාය සංස්කාර ගොඩනගෙනවා. වචනය කියන එකට සත්‍යතාව වෙන විදිහට කියනවා නම් අපි දැන් අර මේ සබදුරට පැහැදිලි කරනවා නම් අර මුල් කොටසෙන් කියවුනේ කායේවා වික්කවේ සති කාය සංකේතනා හේතු කියලා ප්‍රකාශ කළේ කය ඇතයි ගත් කල්හි එහෙම නැත්නම් කය ඇත්ත වශයෙන්ම ඒකකයක් හැටියට සැලකන තාක් කය අරමුණු කරගත් සිටිවිලි නිසා ඇතුළතින් සැප දුක් විඳිනවා ඒ වගේම වචනය පිළිබඳවත් මනස පිළිබඳවත් අවධාරණයෙන් කියනවා මේ හැම එකක්ම අවිද්‍යාව නිසා සිදුවෙන්නේ. මේවාට ඒකක තත්ත්වයක් දෙන්නේ ධන සංඥාවෙන් මේ අවිද්‍යාව නිසායි. ඊළඟට කියන්නේ අර අර දෙවෙනි ඡේදය ගැන තව ටිකක් කල්පනා කරනවා නම් එතන කියන්නේ අමුත්තක් නෙවෙයි අර ඒක තමා කෙනෙක් කෙරෙන්න පුළුවන් අනුන් කෙනෙක් කෙරෙන්න පුළුවන් කියන ඒ කාය සංස්කාර ආදිය ඒ විදිහට ඇති වෙන්නේ ඇතිවීම තමන් කෙනෙක් කෙරෙන්න පුළුවන් අනුන් කෙනෙක් කෙරෙන්න පුළුවන් දැනුවත්වත් කෙරෙන්න පුළුවන් නොදැනුවත්වත් කෙරෙන්න පුළුවන් ඊළඟට අර අවසාන වශයෙන් කියන්නේ මේ හැම එකක්ම අවිද්‍යාවට සම්බන්ධයි ඒක නිසා අවිද්‍යාව නිරුද්ධ වුණේ යම් අවස්ථාවකද සම්පූර්ණයෙන්ම ඒ අවස්ථාවේ බාහිර වශයෙන් බලනකොට මේ පුද්ගලයාට කයක් තිබෙනවා. නමුත් හිතට වැටෙන්නේ නැහැ කයක්. බාහිර වශයෙන් වචන පාවිච්චි කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. නමුත් වචනේ සැබෑ දෙයක් හිතේ පුද්ගලයා පිළිගන්නේ නැහැ. වචනේ කියන්නේ භාෂා ව්‍යවහාරය. ඊළඟට මනස. මනස කියන එක සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා වගේ පේනවා. මනසට දැනෙන අරමුණු ආදිය එනවා. නමුත් ඒක මනස ඒකකයක් හිතේ ගන්නෙ නැහැ. අන්න ඒක නිසා අර අවිද්‍යාවත්තේ වාසේස විරාග. ඒක නිසා ඇතුළතින් සැප දුක් හටගන්නේ. අවිද්‍යා නිරෝධේ සංස්කාර නිරෝධය ඒ නිසාම නිරුම සැප දුක් නිරුද්ධ වීම කියන මේක නිවන් සත්‍යයයි. මේ නිවන් සත්‍යය පිළිබඳව රහසක් මෙන්න මේ සූත්‍රයේ ගැඹුරට තිබෙන බවයි අපට පෙනෙන්නේ. මෙතනින් එතකොට මේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර ගැන මේ සූත්‍රයේ ප්‍රකාශ වෙන්නේ ඒක අර අපි තවදුරටත් අර අපි කලින් සඳහන් කළ චිත්‍රපටි නාට්‍ය ආදියට සම්බන්ධ කරලා තේරුම් ගන්න උත්සාහ ගත්තොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. දැන් චිත්‍රපටියක නාට්‍යයක ඇති ඒ සංස්කාරයන් සංස්කාර වන්නේ අවිද්‍යාව ඇතිතා ඒ අඳුර ඇතිතා ඒ වෙස් වලා ගැනීම ඊළඟට ඒ නළුවන්ගේ නිලියන්ගේ වෙස් වලා ගැනීම ඇඳුම් පැළඳුම් ඇඳුම් දෙදුම් ඒ හැම එකකම සත්‍යතාව සැබෑ ස්වરૂපය පවතින්නේ ඒවා හංගවන එහෙම නැත්නම් මෝහ කරන අවිද්‍යාව නිසායි. අන්න ඒ නිසා දැන් මේ මේ සංස්කාරවල සත්‍යතාවක් සංස්කාරවලින් යමක් සැබෑ ස්වરૂපයක් නැත්නම්වන්නේ අර අවිද්‍යාවෙන් බවයි තේරෙන්නේ. යම් කිසි අවස්ථාවක අවිද්‍යාව නැතිනොත් ඒ කොයින්ද මේ සැරසිලි කොයින්ද මේ වෙස්වලා ගැනීම තිබුණා ඒ නරඹන්නන්ට සතුටු ඇති වෙන්නේ නැහැ ඒ එහෙම නැත්නම් ආස්වාදයක් ඇති වෙන්නේ. අන්නේ ආස්වාදයක් ඇති නොවන අවස්ථාව තමයි අපි අර කලින් දේශනාවක සඳහන් කළේ අර කෝලිත උපතිස්ස දෙදෙනාට අර ගිරද්ද සමගිය දකින්න අවස්ථාව. අන්න අර ප්‍රඥාව ආලෝකය. පිටකින් එන ආලෝකයක් නෙවෙයි ඇතුළතින් ආලෝකයේ මතුවන නිසා අර විදිහට එක්තරා වැටහීමක් ආවා. ඒක නිසා අර සංස්කාරයන්ගේ සංස්කාර ස්වභාවය නැති වෙලා ගියා. ඒකට මෙයින් අපිට පේනවා සංස්කාර කියන වචනය අත්වශයෙන්ම අර්ථවත් වන්නේ අවිද්‍යාව පසුබිමේ. ඊළඟට බලනකොට අවිද්‍යාවත් සංස්කාරයත් දෙක පසුබිම් කරගෙනයි අර අනිකුත් සියලුම රැඳුම් සිදු වෙන්නේ. අපි අර නාම රූප විඥාන නාම රූප පිළිබඳව දැක්වූ කරුණු ගැන කල්පනා කරලා බලනවා මේ හැම එකක්ම ඒ කියන්නේ විඥානයේ ඒ නාම රූප පිළිබඳ ආදී වීම ආදී සිදු වෙන්නේ මෙන්න මේ සංස්කාරයන්ගේ සත්‍යතාවයක් සංස්කාරයේ රැවටිලි ස්වરૂපය තිබෙන තාක් ඒ රැවටිලි ස්වરૂපයේ තිබෙන්නේ අවිද්‍යාව නිසායි. අවිද්‍යාව තිබෙන තා. එතකොට මේ විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ සංස්කාර කියන වචනේ පිළිබඳව එක්තරා වැදගත් අර්ථ කාර්යයක් ඊළඟට තවත් කල්පනා කළ යුත්තක් තිබෙනවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ දෙවෙනුව සඳහන් වෙන සංඛාරා කියන පදයේ නිදාන සංයුත්තේ විභාග කියන ඒ සූත්‍ර කොටසේ නිදාන සංයුක්තියම කියන කොටසට බුදු පියාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ මේ කියපු මේ කාය සංඛාරා, වචී සංඛාරා, මනෝ සංඛාරා කියන වචන වලින් නෙවෙයි. කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ කියලා. ඒක ටිකක් සමහර විට ගැටළු විදි අවස්ථාවක් වගේ ඉපිනින්නේ. කතමිත වික්‍රේ සංඛාරා, සවෝමි වික්‍රේ සංඛාරා, කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ කියලා. ඊළඟට මේ මෙතන කියන මේ ඒක වචනින් කියන්නේ සාමාන්‍ය සංඛාරා කියන පදේ බහු වචනින් බොහොම වචන වල දකින්න ලැබෙන්නේ. නමුත් මෙතන කියන්නේ ඒ සංඛාරා පදේ විග්‍රහයේදී ඒක වචන හැටි. කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ. මනෝ සංඛාර නෙවෙයි චිත්ත සංඛාරෝ. මේ මෙතනින් අදහස් කරපු දේ අපට වඩාත් විස්තර වෙනවා. චූල වේදල්ල සූත්‍රයේ ධම්මදින්න රහත් මෙහෙණින් වහන්සේ විසාක උපාසක තුමාත් සමග කරන ඒ ධර්ම සාකච්ඡාවේදී විසාක උපාසකතුමා අසන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ධම්මදින්නා තෙරණිය ප්‍රකාශ කරනවා මෙන්න මේ පද තුනේ අර්ථය අසංක පස්සාසා භෝ ආවුසෝ විසාක කායිකා ඒතේ ධම්මා කාය ප්‍රතිබද්ධා තස්මා අස්සංක පස්සාසා කාය සංඛාරෝ අවපීසාතය ආස්වාස ප්‍රස්වාස කියන දේවල් ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස හුස්ම ගැනීම හෙලීම මේවා කායික දේවල් කායිකා ඒති ධම්මා කාය පටිපද්ධා මේ කියන දේවල් කය හා පිළිබඳ කය පිළිබඳ දේවල් තස්මා අස්සාදපස්සස කාය සංකාර ඔබන කියන හැටියට කාය සංකාරෝ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙකයි මේ කර්ම පිළිබඳ කතාවක් මෙතන නෑ ඊළඟට වචී සංකාරය පිළිබඳව ප්‍රකාශ කරන්නේ මේ විදිහටයි උපේක්වාවසෝ විසාක විතක්කීත්වා විචාරිත්වා පච්චා වාචං බින්දති තස්මා විතක්ක විචාරා වචී සංකාරෝ ඇවත් විසාකය පළමුවෙන් විතර්ක කොට විචාර කොට පසුව වචනයක් පිට කරන්නේ. එම නිසා විතක්ක ਵਿਚාරයෙන් වචී සංස්කාරය. එතකොට වචී සංස්කාර කියන එකේ විග්‍රහය මොකක්ද? විතර්ක ਵਿਚාර. අර අනුන් දනුන් දෙඩුම් ආදියක් නෙවෙයි මෙතන කියන්නේ. කර්මයට සම්බන්ධ දෙයක් නෙවෙයි විතර්ක ਵਿਚාර. බලි බලනට. ඊළඟට තුන්වෙනි කාරණේ චිත්ත සංඛාරය. ඒක තේරුම් කරන්නේ සංඥාච වේදනාච චේතසිකා ඒචේ ධම්මා චිත්ත ප්‍රතිබද්ධා තස්මා සංඥාච වේදනාච චිත්ත සංඛාරෝ සංඥා වේදනා කියන ධර්ම දෙක චේතසික දේවල් චෛතසික දේවල් මේවා චිත්ත ප්‍රතිබද්ධා චිත්තට සම්බන්ධ දේවල් එම නිසා සංඥාව සහ වේදනාව චිත්ත සංස්කාරය ඒකට මේ අනුව බලනකොට පටිච්චසමුප්පාදයේ දෙවෙනි අංගය ඇතුළේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ මෙතන මේ ආස්වාද ප්‍රස්වාද දෙක ඊළඟට විතර්ක ਵਿਚාර දෙක වචී සංකාර හැටියට ඊළඟට සංඥාව වේදනා. දැන් අපි මෙතෙක් විග්‍රහ කරගෙන ආපු ක්‍රමයට අර සංස්කාරවල අර නාට්‍ය ආදිය ගැන කියනකොට සැරසීම් කියන අර්ථයක් අපි මතු කරගත්තා. අර හැඳීම් සැරසීම් කියන අර්ථයක් තිබෙනවා. යමක් සකස් කරන අර්ථයක් තිබෙනවා. ඒ විදිහට මෙතන බැලුවොත් මෙතන මේ ආශ්වාස ප්‍රශ්වාස ගැන මේ ගැන අපිට හිතා ගන්න තියෙන්නේ දැන් කායිකව කරන හැම ක්‍රියාවකදීම විශේෂයෙන්ම බරක් ඉතිලීම ආදී එහෙම නැත්නම් විහිද වෙන අවස්ථාවල් වල අපිට නොදැනුවත් වුන් වගේ අපි සමහර විට හොඳින් හුස්මක් ගන්නවා ආශ්වාස ප්‍රශ්වාස කරනවා මේ ඒ කියන්නේ කය ක්‍රියාත්මක කරන මූලික කය තිබෙන මූලික ක්‍රියා ක්‍රියාකාරීත්වය මේ ආශ්වාස ප්‍රශ්වාසය. ඒ වගේම දැන් කෙලින්ම කියවෙනවා මේ වචී සංඛාර විග්‍රහයේදී උබ්බේකෝ ආවසෝ විසාත විතක්කා විචාරෙත්වා පච්චාවාචං බින්දති කියලා. කලින් විතර්ක ਵਿਚාර කරලයි වචනයක් පිට කරන්නේ. මේන් පෙන්නනවා අර හොඳටම මේක එක්තරා විදිහක මේ සංස්කාරවල අර අරැඳීමක් බව. දැන් මේ කාලේ යොදන වචනයක් පෙරහුරුවක්. දැන් නාට්‍යයක් සමාජයට පින්නුම් කරන්න කලින් කලින් දවසේ සමහර විට එක්තරා පෙරහුරුවක් කරනවා. එහෙම නැත්නම් අරැඳීමක් සකස් වීමක් වෙනවා. අන්න ඒ වගේ වචනයක් පිට කරන්න කලින් විතර්ක ਵਿਚාර කරනවා. ඒක නිසා තමයි සමහර විට අපට නොදැනුවත්ව ඉබේමත් වචන පිට වෙනවා අර හිතන අතරේ. විතර්ක ਵਿਚාර වචී සංකාර වෙන්නේ කලින් විතර්ක කළා ਵਿਚාර කළා තමයි වචන පිට කරන්නේ. අන්න ඒක නිසායි ඒක සංස්කාර අර්ථය දෙන්නට ගැලපෙනවා. ඊළඟට සංඥාවක් වේදනාවක්. ඒක මෙතන චිත්ත කියන වචනය යොදලා තියෙන්නේ. මනෝ සංකාර නෙවෙයි. ඒකට හේතුව සංඥාවක් වේදනාවක් තමයි අර ඇත්ත වශයෙන් අපි දැන් මනෝ සංකාර කියලා ගත්තොත් අපි දැන් අර ප්‍රකට වශයෙන් පේන චේතනා ආදී මනෝ සංචේතනා කියලා දක්වන සමහර විට අන්නේ චේතනාවලට පසුබිම් වන්නේ ඒකට මූලික අරණදීම් වශයෙන් යටින් පවතින්නේ මේ සංඥාවක් වේදනාවක්. සංඥාවල් වලින් වේදනාවල් වලින් යොමු වුණාම තමයි චේතනාව කියන ඒ අර වඩා ප්‍රකට ඒ අවස්ථාව පැන නගින්නේ. කර්ම, පාප කර්ම, කුසල් කර්ම ආදී කිනීමට පවා සුදුසු මානසික තත්ත්වයක් ඇති වෙන්නේ. අන්න මේ අර්ථයෙන් බලනකොට අපිට පේනවා මේ සංඛාර කියන පදේ මේ සියුම් කොටස මේ යටින් තිබෙන කොටස මේක හරියට අර දැන් මුහු දෙපා වෙන හිම කන්දක වැඩි කොටසක් තිබෙන්නේ වතුර යටටයි යටයි උඩින් ටිකයි පෙනෙන්නේ. අපි මේ කරන කායික ක්‍රියා සමූහයක්, වචනෙන් කරන ක්‍රියා සමූහයක්, මනසින් කරන සිතිවිලි චේතනා සමූහයකට යටින් තිබෙනවා මහා කඳුක්, මහා කඳු ගොඩක්. මේ ආස්වාද ප්‍රස්වාස කියන ඒ මූලික ක්‍රියාකාරීත්වය ජීවිතයක කෙනෙකුගේ ජීවිතයක් පිළිබඳ කල්පනා කරනවා ජීවමාන පුද්ගලෙක් හැටියට බලනකොට දැන් අපි කවුරුත් නූර්චා වෙලා කලන්ත වෙලා වැටුනහම අපි බලනවා හුස්ම වැටෙනවද කියලා. මූලික ක්‍රියාකාරීත්වය මේ පුද්ගලයා තුළ තිබෙනවද කියලා. ඒ වගේම කෙනෙක් එහෙම ක්ලාන්ත වෙලා වැටුනහම එහෙම සමහර විට ඒ කතා කරවන්න බලනවා. වචී සංකාරව ඒ විදිහට අර මේ එහෙම නැත්නම් දැනෙනවද කියලා බලන සංඥා වේදනාව. ඔන්න ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවනි මේ කෙනෙකුගේ ජීවමාන කෙනෙක්ද නැද්ද කියලා බලා ගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්‍රියාකාරීත්වය. ඇතුළත තිබෙන ක්‍රියාකාරීත්වය. නමුත් මෙන්න මේ ක්‍රියාකාරීත්වයේ පවා අර කෙලෙස් සංගවිලා තිබෙනවා. අර අවිද්‍යාව සංගවිලා තිබෙනවා. ඒක නිසා තමයි මේවා සංස්කාර වෙන්නේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් කල්පනා කරන්නේ මම හුස්ම ගන්නවා. මම කතා කරනවා. මම මට මට දැනෙනවා මට මම අඳිනවා කියලා ආදි වශයෙන් කල්පනා කරන්නේ. එතකොට අර හිමකන්දේ යටටට්ටු වගේ මෙන්න මේ සංස්කාරවල මේ සියුම් පක්ෂයේ අවිද්‍යාව සංගවිලා තිබෙනවා. අන්න ඒක නිසා තමයි අර බුදු පියාණන් වහන්සේට කලින් ඒ සිටිය තාපසවරුන් මේ සංසාර ගැටලුව විසඳීමට දරූ උත්සාහය සමතෙන් පමණක් කළ උත්සාහය නිර්ර්ථක වුණේ. ඒ බුදු පියාණන් වහන්සේට කලින් හිටිය තාපසවරු දැන් උද්දකරා පුත් ආලාර කාලාන් උද්දකරා පුත් ආදීන් ගැන මම සඳහන් වෙනවා. ඒ වගේ තව නොකුත් තාපසවරු ඒ අය කල්පනා කළා මේ කයි ක්‍රියාකාරීත්වය, වචනේ ක්‍රියාකාරීත්වය, සිතේ ක්‍රියාකාරීත්වය හැකිතාක් දුරට මේවා සමනය කරාම මෙයින් මේ සංසාරයෙන් ගැලවෙන්න පුළුවන් කියලා. නමුත් මේව සංස්කාර බවවත් ඔවුන් තේරුම් ගත්තේ නැහැ. ඒක නිසා ඔවුන්ට එක්තරා විදිහක උගතෝ කුටික ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණා. මේවා සියුම් කරගෙන සියුම් කරගෙන ගියා. කාය සංස්කාර, ඒ ආස්වාස ප්‍රස්වාස සංසිඳව ගත්තා. ඊළාට වචී සංස්කාර හැටියට තියෙන මේ විතර්ක ਵਿਚාරේවත් ඒවා නොදැනම ඒවා අර ධ්‍යාන උපකරණ මගින් ධ්‍යාන ඒ කමඨහන් මගින් යටපත් කරගත්තා. తాවකාලිකව සංසිඳව ගත්තා. ඊළඟට නමුත් උන්ට එක්තරා ප්‍රශ්නයක් ආව අර නීව සංඥා නා සංඥායතන තත්වයේදී ඒ ඒ වචනේම අපිට පේනවා එක්තරා විදිහක උබුතෝ කොටික තත්ත්වයක්. නීව සංඥා නා සංඥායතන මෙතන සංඥාවක් තියෙනවා කියන්නත් බෑ නැති කියන්නත් බෑ. මේ කාරණේ ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා මජ්ක්‍ධිම නිකායේ පංචත්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා මේ නීව සංඥා නා සංඥායතනෙ පිළිබඳව ඒ තාපසවරුන්ට ඇති වුණු ගැටලුව. මෙන්න මේ විදිහට සඳහන් වෙන්නේ සංඥා රෝගෝ සංඥා දණ්ඩෝ සංඥා සල්ලං අසංඥා සම්මෝහෝ ඒතං සම්තං ඒතං පනිතං යදිදං නේව සංඥා නා සංඥායතන ඒ කියන්නේ උන්ට වැටහුණා එක්තරා ප්‍රමාණයකට මේ සංඥාව රෝගයක් කරදරයක් සංඥාව රෝගයක් ගඩක් තුවාලයක් එහෙම නැත්නම් සල්ලං උලක් නමුත් මේ සංඥාවෙන් මිදෙන්න යෝනකම තියෙන්නේ මේ අයට නමුත් අනිත් පැත්තට බලනකොට අසංඥා සම්මෝහෝ සංඥාව එම්පිටිම නැති කරගත්තොත් එතන තියෙන්නේ මුලාවක් මෝහයක් ඒක නිසා ඒ සංසන්තං ඒ සංපණිතං කියන මේව සංඥානා සංඥායතන. ඒක නිසා මෙන්න මේක සාන්තයි මේක ප්‍රණීතයි. එනම් අර සංඥාව ඇතිත් නැති නැතිත් නැති විදිහේ තත්වයක් කියලා අන්නේ එතනින් උයොන් නැවතු. මෙන්න මේ නිසා තමයි අර බුදුරජාණන් වහන්සේ අර උද්දකනා පුත්‍ර ආලාර කාලාංගික. ඒ ආචාර්යවරුන් තව ප්‍රතික්ෂේප කරලා අබ්බ සංඛාර සමතේම සොයාගෙන. එතකොට මේ සමතේන් මේ සාමාන්‍ය අර ප්‍රාග්බෞද්ධ ඒ කියන්නේ බුද්ධ කාලයට කලින් හිටිය තාපසවරුන් ඔය නොයෙකුත් අභිඥාවාදී වලින් ධාන මාර්ග වලින් ධාන වලින් කළ සමතයෙන් කවදාවත් සබ්බ සංඛාර සමතයක් සිද්ධවන්නේ නැතිමත් නිසාද අර සංස්කාර වලට යටින් තිබෙන අවිද්‍යාව උන්ගේ නුවණැසට නොපෙනුනි නිසා වෙන යටත් පිළිසෙයින් ඒවා සංස්කාර බවවත් උන් වටහා ගත්තේ නැහැ ඒවා සංස්කාර බව වටහා ගත්තේ නැහැ. කල්පනා කළා මේවා ආත්මීය తත්වේ කියලා. ඒක නිසා තමයි දැන්ටත් ඔය Hindu යෝගීන් අතරත් ඒ වගේම ඔය කුණිෂද් දර්ශනය ආදී සඳහන් වෙනවා. උන් කල්පනා කළා මේ ප්‍රාණය මේ ආත්මේ කොටසක් කියලා. ආත්මේ එක පොත්තක් කියලා. පිට පොත්ත. ඉතින් ඒ වගේම අන්නමය ප්‍රාණමය ආදී වශයෙන් ප්‍රාණමය ආත්මයක් තිබෙනවා. ඒක ඇතුලේ සංඥාමය ආත්මයක් තියෙනවා. විඥානමය ආත්මයක් තියෙනවා. ওই විදිහට ආත්මීය తත්වෙ හැටියට කල්පනා කළා නිසා මේ මේ විදිහේ ක්‍රියාකාරීත්වය ඒවා සංස්කාර බවක් බවවත් ඒ සංස්කාර වලට පසුබිම් වන්නේ අවිද්‍යාව බවවත් ඒ කිසිවක් උන් තේරුම් ගත්තේ නැහැ. අන්න ඒක නිසා සබ්බ සංඛාර සමත නිවන ගැන කල්පනා කරනකොට දැන් කෙනෙක් සමහර විට කල්පනා කරන්න පුළුවන් සංඥා වේදිත නිරෝධේ නිවන කියලා. මේක මේ අනිත් පැත්තට ගියාම මේ සංඥා වේදිත නිරෝධයෙන් අර අර සමතයෙන් ලැබිය හැකි යම් කිසි తాවකාලික සුවයක් තිබෙනවනම් ඒකේ උපරිම මට්ටම තමයි සංඥා වේදිත නිරෝධය. හත් දවසක් හරියට අර අයිස් පැක් එකකට දැම්මා වගේ එහෙම පිටිම එක්තරා විදිහට සමත සුවයක් ලබන්න පුළුවන්. නමුත් එතන නෙවෙයි නිවන. ඒකම නෙවෙයි නිවන. ඒකෙන් නැගිට්ටට පස්සේ අනිමිත් අපණීත ශුන්්‍යත වශයෙන් දැකීමෙනු මේ සබ්බ සංඛාර සමතේ. මෙන්න මේ කාරණේ සමහර විට අපාතරත් නොයෙකුත් විදිහේ විවිධ මතභේද ඇති වෙන විදිහේ කාරණයක්. නමුත් මේ ප්‍රඥාවෙනුයි මේ විමුක්තිය ලැබෙන්නේ. මේ බුද්ධ ධර්මයට අනුව. ඒක නිසා මේවා මේ සංස්කාර වල සංස්කාර ස්වභාවය නැති වෙන්නේ. ඒ සංස්කාර වලින් නිමිති ගැනීමේ සංස්කාර වල නිමිති ගැනීමේ తත්වයේ සිටින් දුරුනාම අනිත්‍ය తත්වයේ ඊළඟට මේ නිමිති නිසාම මේ නිත්‍ය කියන්නේ නිත්‍ය නිමිත්ත නිත්‍ය හැටියට සැලකීම අර වෙස්වලාගත් කෙනෙකුගේ ඇඳුම් පැළඳීම් වලට රැවටෙනවා වගේ එහෙම නැත්නම් අර පසුබිම් සැරසිලි ආදියට රැවටෙනවා වගේ ඊළඟට මේ නිත්‍ය නිමිත්ත නිසා තමයි ප්‍රනිදි යමකට යොමු කිරීම ඒ කියන්නේ ආසාව ආසාවල් ප්‍රාර්ථනා ඇති වෙනවා එතකොට නිමිත්ත නැති වෙන්න ඕන ප්‍රනිධිය නැති වෙන්න ඕන අපනිත විමුක්ක ඊළඟට මේවා නිස්සාරය හැටියට ශූන්‍ය හැටියට වැටෙන්න ඕන ආසාවක් එහෙම නැත්නම් ඒ ආසාව නිසාමයි මේ දෙයක් අපි කාර්යයක් ඇති කියලා කියන්නේ හරය මේකේ මොකද්ද හරය පරමාර්ථය කියලා අහන්නේ අපට ඕන කමක් කියනකොට එතකොට අන්නේ මේ අනිමිත් අපනිත ශූන්‍යත කියන මෙන්න මේ උත්කෘෂ්ඨ දර්ශනය මේ බුදු පියාණන් වහන්සේ මේ සබ්බ සංඛාර සමත තත්වයට පැමිණි අන්න එතකොට මේ සංස්කාර කියන වචනේ මේ මේ අපි චිත්‍රපටි පිළිබඳව මේ උපමාවල් ගත්තේ මේ කාරණාත් ගීතවාදිත ඒ ඒව පිළිබඳව යම් කිසි නොතකීමකින් නොවේ අත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා උම්මත්තක මිදම් බික්කවේ අරියස්ස විනේ යදිදන් නැච්ඡන් කියලා මේ මේ ආර්ය ව්‍යවහාරයට අනුව මේ නාට්‍ය කියලා කියන්නේ උමුතු වීමක් මොකද උමුතුකාරයෙක් කරන්නේ දඟලන එකක් එතකොට මේ නාට්‍ය කියන එක ධර්මයට අනුව බලනකොට මේ සංස්කාර කියන පදයටම අනුව කල්පනා කරලා බලනකොට මෙතන තියෙන එක්තරා විදිහක දඟලීම් සහ දඟලීම් සමූහයක්. දැන් අර පෙරහුරුවක් දැන් මේ වෙන සංසාරයේ තිබෙන කොයිතරම් ගැටලු සත්‍ය මේ සංසාර ප්‍රශ්නේ විසඳන්න බැරි මක්නිසාද අපි කර්ම කරලා ඊළාට විපාක විඳින අවස්ථාවේදී කල්පනා කරනවා ඒ විපාක මේ කර්ම විපාක හැටියට සැලකන්නේ නැහැ ඒත් මමයේ විඳින්න කියලා. ඒකට මමයේ කියලා හිතාගෙන කරනවා මමයේ කියලා හිතාගෙන විඳිනවා. ඒ විඳීම නිසා එතන මමත්වයේ තියෙන නිසා තවත් එකතු කරනවා. මේක මහා අර දඟලන දඟලන ස්වභාවයක් මෙතන තියෙනවා. දැන් මේක නූල් බෝලයක් අර අවුල් වුණා වගේ දැන් සමහර විට අවුල් වෙච්ච නූල් බෝලයක් සාමාන්‍ය නොදන්න කෙනෙක් ලියන්න ගියොත් මේක කොනක් ලියාගෙන යනකොට ඔන්න අනිත් කොන පටලැවෙනවා. අන්න ඒ වගේ මේ සංසාර නූල් බෝලේ පිළිබඳව තියෙන්නේ අර කර්ම කරන අවස්ථාවේදී මම කියලා හිතාගෙන කරනවා ඒ විපාක විඳින අවස්ථාවේ මේ කර්මයේ විපාකය කියලා කල්පනා කරන්නේ ඒව විපාක කියලා ඊළඟට ඒකෙදි නිසා තියෙන නොයිකුත් ඇලුම් ගැටුම් ආදී නිසා තවත් එකතු වෙනවා කර්ම. ඔන්න ඔය විදිහේ මෙතන පෙනෙන්නේ අපට අර ඇත්ත වශයෙන් කියනවා නම් නාට්‍යක පෙරහුරුවක් නාට්‍යක අරැඳීමක් දිහා කෙනෙක් බලනවා නම් ඒක සාමාන්‍යයෙන් පසුබිමේ නරඹන්නන්ට බැරි විදිහටයි ඒ සැරසිලි ආදිය කරන්නේ. දැන් කෙනෙකුට හොරෙන් හරි ගිහිල්ලා බලන්න පුළුවන් නම් නාට්‍ය ශාලාවක ඒ වේදිකාවට පිටිපස්සේ නඩු නිලියන් හැඩගැසෙන හැටි අර නොයෙකුත් වර්ණ වර්ග දමලා අර විූපී අය සුරූපී වෙන හැටි සාමාන්‍ය හිගන්නන් වගේ අය රජවරුන් වෙන හැටි ඔය දකින්න නම් ඒකත් නාට්‍යයක් නේද කියලා කෙනෙක් කියනවා. මේක මහා නාට්‍යයක්. ඔන්න ඒ වගේ මේ ආශ්වාස ප්‍රශ්වාස විතර්ක ਵਿਚාර සංඥා වේදනා ආදී මේ යටතත්වයේ පවා එක්තරා තිබෙන නාට්‍ය ස්වරූපයක්. කෙනෙක් මේක නුවණින් දකිනවා නම් කලකිරෙනවා. සමතේන් කරන්නේ මේව తాවකාලිකව සංසිඳවලා එක්තරා විදියක ඒකත් අවශ්‍යයි සමාධිය වශයෙන් අර උද්ධච්ච ආදී නැතිවීම සඳහා එක්තරා සුවයක් ලබා ගන්නවා. නමුත් අවිද්‍යාව නැති වෙන්නේ. ඒක නිසා තමයි විදර්ශනාවේදී අර සංස්කාර සංස්කාර හැටියට තේරුම් ගන්න බලනවා අවිද්‍යාව තුරන් කළා. සංස්කාර හැටියට වැටෙන්න වැටෙන්න අවිද්‍යාව තුරන් වෙනවා. අවිද්‍යාව යවන් වෙන මේ සංස්කාර ස්වභාවය නැති වෙනවා. එතකොට අන්නේ සංස්කාර ස්වභාවය අර ප්‍රඥාවෙන් අර අනිමිත්ත අපනිත ශුන්්‍යත වශයෙන් දැකලා මේවා ඇත්ත වශයෙන් සංස්කාර සංස්කාර නොවන තත්යකට එනවා. මෙතන මහා පුදුම වැඩක් සිද්ධ වෙන්නේ. අර දඟලීම් දඟලීම් කියන වචන දෙකේ තවදුරටත් කල්පනා කරනවා නම් මුළු ලෝකෙම තියෙන සංසාරෙම තියෙන දඟලන දඟලන ස්වභාවය. මේක මේ දඟලීම් පොතනින් කෙලවර වෙලා දඟලීම් පොතනින් පටන් ගන්නවාද කියලා කියන්න බැරි තරම් තත්ත්වයක් තියෙනවා. නමුත් මේ හැම එකක්ම නැති ඉන්නේ අර මේක පිළිබඳව තියෙන තණ්හාව, උපාදානීය අතහැරිය අවස්ථාවකයි. අන්නේ මේ විදිය දෙයක තමයි මෙතන මේ සංස්කාර වලින් අපේ හිත යොමු කරන්නේ. මේ සංස්කාර පිළිබඳ ගැඹුරු විග්‍රහයක් කෙනෙකුන් කළොත් මෙන්න මේ සංස්කාරවල තිබෙන මේ අවිද්‍යාවට ඇති සම්බන්ධතාවය හරියට අර චිත්‍රපටියක නාට්‍යයක ඒ පසුබිමෙහි කරන අර ඇඳීම් රාශිය වගේ. එතකොට මේ විදිහට අපි කල්පනා කරලා බැලුවොත් ඊළඟට මෙන්න මේ සංස්කාරයන්ගේම සකස් වීම වලින් මේ නාට්‍යයක් හැදෙන්න වගේ මේ මුළු මහත් සංසාරයම එක්තරා විදිහක අபிසංකත චේතනාවලින් නිපදුනේ නැත්නම් ගොඩනගන ලද දෙයක් බවයි මේ ධර්මානුකූලව පෙන්වන්න කරන්න පුළුවන් වන්නේ මෙන්න මේ සංස්කාරයන් නිසාම අර දැන් අපි සිනමා උපමාවට ආයි ලංකුනොත් අපිට හිතා ගන්න පුළුවනි සාමාන්‍ය ලෝකයා චිත්‍රපටියක් දැක්කයි කියලා කිව්වට මොකද ඇත්ත වශයෙන් පෙනෙන්නේ අර සිනමා තිරයේ ඒ බලන අවස්ථාවේ එක්තරා දර්ශනයක් පමණයි. නමුත් ඒ තැනත් අපි කලින් දේශනාවකදී කිව්වා අපි චිත්‍රපටි බලන්න යනවා කියලා නාට්‍ය බලන්න යනවා කියලා යනවා අපි බැලුවා කියලා එනවා. නමුත් ඇත්ත වශයෙන් ඕන් ඕන් චිත්‍රපටියක් දුටුවේ නෑ. සම්පූර්ණ නාට්‍යයක් දුටුවේ නෑ. මොකද්ද සිද්ධ වුනේ? කොහොමද ඒක මේ චිත්‍රපටියක් දකින්න ලැබුණේ? අර සංස්කාර සම්පතියෙන් අර විඥාන තිරේ නාම රූපයක් මවා ගන්නා වගේ අර සිනමා තිරේ වැටෙන ඒ ජවනිකා සමූහය මේක එකතු කර ගන්නවා මේකෙන් කතාන්තරයක් හදා ගන්නවා ගොඩනගා ගන්නවා අර නරඹන්න මේ කියන්නේ දැන් සමහර විට චිත්‍රපට ශාලාවක ඒ කවුරුවත් නරඹන්නේ නැති අවස්ථාවක චිත්‍රපට සේවා රූපතත් සේවාපතත් ඒ විදිහට තිරේ වැටෙන සැලැස්සුව මේක චිත්‍රපටියක් වෙනවද ඒ කියන්නේ ඒ චිත්‍රපටිය ඒ විදිහට පෙන්වන්න පටන්ගෙන ඒක මැද හරියදී කෙනෙක් ආවොත් ඒ ශාලාවට අර චිත්‍රපටියේ Tamanට දකින්න ලැබුණු හරිය කෙතේවත් සලකා ගන්න බෑ ඒක ගියා ගියාමයි ඒ සංස්කාර ගියා ගියාමයි නමුත් මේක මේක හරියට චිත්‍රපටියක් වෙන්නේ එතකොට. මේකට අර නරඹන්නන් විසින් පාවිච්චි කරනවා මේකට එක්තරා ලාටුවක්, සංහාවක්. මේ තණ්හාව පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා ලක්ෂණ තුනක්. සෝනෝ භවිකා නන්දිරාගකගතා తත්‍ර తත්‍ර අභිනන්දිනී කියලා. එතකොට තණ්හාවේ තිබෙන එක ලක්ෂණයක් සෝනෝ භවිකා. සෝනෝ භවිකා කියලා කියන්නේ ඒක අර පුළුල් අර්ථයෙන් ගත්තොත් පුනර්භවයක් ඇති කරන. මේ පුනර්භවයක් ඇති කරනවා කියලා කියනකොට කෙනෙක් කල්පනා කරනවා මේ සංසාරයේ එක භවයක් තව භවයක් හා ගැලපීම පමණයි කියලා මෙතන කියන්නේ. නෑ මේ හැම මොහොතක් පාසාම මේ සංස්කාර මේ එකකට එකක් ගලපන්නේ. දැන් අර චිත්‍රපටියක් බලන කෙනෙක් පළමු ජවනිකාව අනිත් ජවනිකාවත් එක්ක සම්බන්ධ කරවයි දෙවෙනි එක තේරුම් ගන්න. අන්න ඒ විදිහට තමයි අර චිත්‍රපටිය බලලා අවිලා කියන්නේ අපි චිත්‍රපටියක් දුටුවා කියලා. ඇත්ත වශයෙන්ම මේ ඒ සමූහයම එකපාරටම අර පිරේ වැටෙනව නෙවෙයි. නමුත් අර එකකට එකක් ගලප ගන්නවා. අන්න පොහොනෝ භාවිකා. අර කලින් ධවනිකාව මේ ඊළඟ ධවනිකාවට සම්බන්ධ කරනවා පුනර්භව වශයෙන්. නැවත හට ගන්න ඕන කියන අදහස තියෙනවා. නැවත හට ගන්න ඕන පුනර්භව. පුනර්භවික. නන්දි රාග සහගතා. ඊළඟට තිබෙනවා මේ චිත්‍රපටිය රස විඳින්න ඕන කරන අනිත් බෙහෙත නන්දි රාග සහගතා. මේක පිළිබඳ සතුටු වන ස්වභාවයක් සහ ඇලෙන බවක්. නන්දි රාග සහගතා. මේ තණ්හාවේ තිබෙනවා විශේෂයෙන්ම මේ ලාටුවක් වගේ ලාටුවක් කියන වචනයක් යොදලා තියෙනවා ලෝප තණ්හාවට යොදන එක වචනයක් තමයි පර්යායපදයක් ලෝප. විසත්තිකා කියලා යොදනවා. යමක් అలවන කියන අර්ථය. ඇලෙන అలවන සුළු බව. මේ රාග කියලා කියන්නේ රංජන මේකෙත් තියෙනවා අර అలවන අර්ථය. එතකොට අර තණ්හාවලින් තණ්හාවෙන් ආසාවෙන් ආසාව මගින් මේ ධවනිකා සමූහය అలවනවා. ඊළඟට తත්‍ර తත්‍රා බිනන්දිනී විශේෂයෙන් සතුටු වෙනවා ඒ ඒ තැන ඒ තැන සතුටු වෙනවා කියන අර එක් එක් දමනිකාවල් වල එකකට ටිකක් සම්බන්ධ කරනවා මේ මේන් තමයි කථාන්තරය ගොඩනගා ගන්න. මෙන්න මේ නිසා තමයි අපි කිව්වේ එකම සිනමාශාලාවකවත් මෙතෙක් චිත්‍රපටියක් පෙන්වලා නැත එකම නාට්‍යශාලාවකවත් නාට්‍යයක් පෙන්වන්නේ නැත නමුත් මේ ජීවිතය දුටුව එක්තරා ආකාරයකින් දුටුවේ කොහොමද මෙන්න තම තමන්ගේම මේ කෙලෙස් ලාටු වලින් මේවා අලවාගෙන නිපදවා ගත්තා සංස්කරණය කළගත්තා එතකොට මෙන්න මේ විදිහටම ලෝකයේ ලෝක සත්වයා විඥාන තිරේ සංස්කාර සම්පතියෙන් නාම රූප චිත්‍රපටියක් මවා ගන්නවා. නාම රූපයක් මවා ගන්නවා. මේ ඒක නිසා තමයි දැන් නාම රූප සංස්කාරයන් සම්මර්ෂණය කිරීම ආදී වශයෙන් විදර්ශනා යෝගින් විතර පාවිච්චි කරන වචන ඔය විදිහට තේරුම් ගන්න. මේ නාම රූපය කියන එක මේක සැබෑ දෙයක්ද? මේක ගැන අපි කලින් පළමුවෙනි දේශනාවෙන්වත් යම් කිසි දෙයක් ප්‍රකාශ කළා. බුදු පියාණන් වහන්සේ එක්තරා ගාථාවක් ප්‍රකාශ කරනවා ද්වේතානුපස්සන සූත්‍රයේ සුත්තනිපාතයේ ද්වේතානුපස්සන සූත්‍රයේ අනත්තනි අත්තමානි සත්ත ලෝකං සදේවකං නිවිට්ඨං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති අනත්තනි අත්තමානි පස්ස ලෝකං සදේවකං අනාත්ම වූ දේහි ආත්මයක් දකින දෙවියන් සහිත ලෝකයා දෙස බලව නිමිත්තං නාම රූපස්මි නාම රූපේහි වැදගෙන නාම රූපය තුළට රිංගාගෙන නිත්‍යං නාම රූපස්මි ඉදං සත්‍යන්ති මඤ්ඤති මේක ඇත්තයයි මේක සත්‍යයයි හංගි නෝකය ගාථාවේ අදාළ බුදු පියාණන් වහන්සේ මේක ඇඟිලි දික් කළ කියනවා වගේ දෙයක් මෙතන මේන් පෙන්නකොට නාම රූපයේ ව්‍යාජ ස්වરૂපය මේ නාම රූපය අර අපි කිව්වා දැන් කලින් අර සිනමා තිරේ ඇත්ත වශයෙන්ම එක දර්ශනයක් ලොටින්නේ ඒක අවස්ථාවක ඊටත් වඩා හොඳ සිනමා පිරවල ඉතාම ශීඝ්‍රයෙන් එක කෙරෙන නිසා කෙනෙකුට හිතා ගන්න අමාරුයි මේක එක දර්ශනයක් කියලා. අපි හිතමු දැන් නාට්‍යයක නම් එක ජවනිකාවක් ඉවරුණාට පස්සේ අනිත් ජවනිකාව එනකන් අර තිරිය පහතට යනවා ආයි ඉස්සනකම් බලාගෙන ඉන්නවා මේ නරඹන්න. නමුත් බලාගෙන ඉන්නේ අර ලාඩු ටික ලෑස්ති කරගෙන. ඒ ජවනිකාව අර ජවනිකාවත් එක්ක එකතු කරලා මේ නාට්‍ය හදාගන්න. අන්න එතකොට ඒ විදිහට මෙයින් පෙළෙනවා එතකොට අර නාම රූපය අර සිනමා තීරේ මේකේ දැන් සිනමා තීරේ කිසියක් අන්තිමට ඉතු වෙන්නේ නැහැ යම් කිසි ජවනිකාව ඒ සිනමා තීරේ වැටුණා නම් කලින් වැටුණු ජවනිකාලා ඒවා ගියා ගියාමයි ඊළඟ එන්න තියෙන ඒවා තාම ආවෙත් නැහැ ඒ වැටෙන දේ එතන රැඳෙන්නේ නැහැ ඉතින් මෙතන ව්‍යාජ ස්වરૂපයක් ඉම්පිටිම රැවටිලි ස්වરૂපයක් මෙතන තියෙනවා දැන් අපි කල්පනා කරලා බලමු දැන් සමහර වෙලාවට අපිට දකින්න ලැබෙනවා ඒ දණ්ඩක් උඩින් යන බල්ලෙක් සමහර වෙලෙ හිටි ගමන් මැදදී නැවතිලා වතුරට එබිලා බලලා සමහර විට වල්ගේ වනනවා, ගොරවනවා. එහෙම නැත්නම් සැරින් සැරේ ආයිත් අර වතුර දිහා බලනවා. මොකද්ද මේ කරන්නේ කියලා බැලුවාම අර වතුරේ පෙනෙන ඡායාව දැකලා බල්ලා හිතනවා මේ වෙන බල්ලෙක් කියලා. ඉතින් සමහර වෙලාවට මිත්‍ර ලීලාවකින් වල්ගේ වනන්නේ, අර ගොරවනවා සමහර විට තායි. ඉතින් නැත්නම් ඉබිලා බලනවා අර කුතුහලය නිසා. ඇලීම් ගැටීම් මොහ. එතකොට බල්ලා කල්පනා කරන්නේ මේ පෙනෙන නිසා බල්ලෙක් පෙනෙන නිසා බලනවයි කිය. නමුත් ඇත්ත වශයෙන් සිදුවෙන්නේ මොකක්ද? බලන නිසායි පෙනෙන්නේ. බල්ලා බලන නිසායි පෙනෙන්නේ. නොබලා හිටියනම් පෙනෙන්නේ නැහැ. නමුත් බල්ලා කල්පනා කරන්නේ පෙනෙන නිසා බලනවා මෙන්න මේ විදිහේ දෙයක් මේ නාම රූපයේ පිළිබඳව මේ සංස්කාරයන් පිළිබඳව මේ ලෝකයේ මේ අපේ ඉන්ද්‍රිය විඥානයේ පිළිබඳව සිද්ධ වෙනවා දෙයක්. පටිච්ච සමුප්පාදයේ රහස මෙතනයි තියෙන්නේ. ඒ කියන්නේ අර දැන් චිත්‍රපටිය ගැන අපි නැවතත් කිව්වොත් නරඹන්නේ නැති අවස්ථාවක අර සේ ආරූපට යවුවනම් ඊතර චිත්‍රපටියක් කොතනකවත් සටහන් වෙන්නේ නැහැ. හිතක් නැහැනේ මෙතන. ඒක නිකන් වටනවා විතරයි. නමුත් අර කවුරුවත් හිටියනම් මේක ස්පර්ශ කළා නම් ස්පර්ශ ආයතන වලින් ස්පර්ශ කළා නම් එහෙන් දැකලා අනෙන් අහලා හිතෙන් මේවා ස්පර්ශ කළා නම් චිත්‍රපටිය ආතාවෙන් යුක්තව අන්න චිත්‍රපටියක් එතන ඇති වුණා නාට්‍යයක් ඇති වුණා නිෂ්පාදකෙන් හිතන ඔවුන්ය කියලා මේවා හැදුවේ කියලා. අවසාන වශයෙන් බලනකොට අර නරඹන්නන් විසින් තමයි නාට්‍යයක් චිත්‍රපටයක් නිපදවන්නේ. ඒ වගේම මේ ලෝකයේ ඇති දේවලු මේ හැම එකක්ම අපි හිතනවා සත්කාය දෘෂ්ටි කියලා කියන්නේ ඕකයි. අර බල්ලාගේ තියෙන සත්කාය දෘෂ්ටිය නිසා තමයි කල්පනා කරේ අර වතුරේ බල්ලෙක් ඉන්නවා. මාම නොබැලුවත් බැලුවත් බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා පෙනෙන නිසායි මම බලන්නේ කියලා. නමුත් ඇත්ත වශයෙන් බල්ලා ඉබිලා බලන නිසායි පෙනෙන්නේ. එතකොට ඔන්න ඔතන තියෙන පටිච්ච දැන් පටිච්චසමුප්පාද කියන වචනේ ඒක පටිච්ච කියන වචනේ ඉතාමත්ම ගැඹුරු අර්ථයක්. ධම්මදීව තිබුණු ඒ දාර්ශනික પરම්පරාවේ නොයෙකුත් වචන බුදු පියාණන් වහන්සේ තමන්ගේ ධර්මයට ඈඳාගත්ත ලං කරගත්ත සමහර විට අර්ථ වෙනස් කරගෙන ඒවා පාවිච්චි කළා. නමුත් පටිච්ච සමුප්පාද කියන වචනය වෙන කිසිම දර්ශනයක ඒක විශේෂත්වය තියෙන මේ පටිච්ච මෙන්න මේ පටිච්ච කියන වචනයයි. පටිච්ච සමුප්පාද කියන වචනේම අර්ථය බුදු පියාණන් වහන්සේ මෙතර අවස්ථාවකදී විග්‍රහ කරනවා. දැන් කවුරුත් දන්න කාරණයක් තමයි මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ දුක මේ සියලුම දුක පටිච්ච සමුප්පන්නේ කියනවා. ඊළඟ දුක කියලා කියන්නේ මොකද්ද? ඒක විග්‍රහ කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සැකෙමින් සැලකුවා පංච උපාදානස්කන්ධේම දුක. එතකොට දුක හේවත් මේ පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පන්නයි. බුදු පියාණන් වහන්සේ කොහාන කියන භික්ෂුන් වහන්සේට සංයුත් සංගයේ ඒ නිරාං සංයුත්තේ සඳහන් සූත්‍රයක ප්‍රකාශ කරනවා පටිච්චසමුප්පන්නං කෝ උපමාන දුක්ඛං දුක්ඛං මන කිං පටිච්ච පස්සං පටිච්ච උපමාන මා විසින් මේ දුක දුක පටිච්චසමුප්පන්නයයි දේශනා කරන ලදී කුමක් ප්‍රත්‍ය කරගෙනද කිං පටිච්ච පස්සං පටිච්ච ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන එතකොට මේනුත් වෙන්නේ අර ස්පර්ශය නිසා තමයි ස්පර්ශ කිරීම නිසා තමයි කලායතනයන්ගෙන් ස්පර්ශ කිරීම නිසා තමයි මේ පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ. මෙන්න මේ විදිහට අපි කල්පනා කරලා බලුවාම මේ යමක් පටිච්ච සමුප්පන්න කියලා කියන්නේ මෙන්න මේ විදිහට කලායතනයන්ගෙන් ස්පර්ශ කිරීම නිසා. අනිච්ච කියලා කියන්නේත් ඒකයි. දැන් අර චිත්‍රපටයක් අඳලා තිබුණා නෙවෙයි. මේ එක එකක් මේ ස්පර්ශ කිරීම නිසා මේක ඇති වුණා මේ විදිහට. ඒ වගේම සංකතම් පටිච්චසමුප්පන්න. මේක සංකත ස්වභාවය. සකස් කරන ලද ස්වභාවයෙන් එක්කම ස්පර්ශය නිසා. මේ විදිහට බලනකොට දැන් විඥානයේ අபிසංකතය කියලා කියන්නේ අபிසංකත විඥානය කියලා කියන්නේ අන්න අර නාම රූපයේ බැඳෙන විඥානය. අර දැන් චිත්‍රපටයක් නරඹන අවස්ථාවේ tire වැටෙන ඒ ජවනිකාවත් එක්ක ඒ බලන පුද්ගලයා ඒ හඳුනා ගන්නවා සමාගේ රුචි අරුචිකම් අනුව ඒවා වින්දනය කරනවා. ඒ වගේ අර නාම රූපය ආත්මත්වයෙන් ගැනීම නිසා නාම රූපේ විඥාණය බැඳෙනවා. ඒබඳු මේ විඥාණය තමයි නාම රූපේ පිහිටි විඥාණය තමයි අபிසංකත විඥාණය කියන්නේ. එතකොට නාම රූපයක් නැති නාම රූපයක් පිළිඹු නොවන විඥානයකුත් තියෙන්න පුළුවන්ද? පුළුවනි. අන්න ඒක තමයි අනිදස්සන විඥානය කියන්නේ. මොන දැන් ඊළඟට අපි එන්නේ අර තාමත්ම ගැඹුරු ධර්ම කොටසයකට ඒ කියන්නේ පෙරපර දෙවිගම පඬිවරු මේකුත් විදියට විග්‍රහ කරන්න උත්සාහ කරන ඉතාමත්ම ගැඹුරු ගාථා ධර්මයක් සඳහන් වෙනවා දීඝනිකායේ කේවද්ද සූත්‍රයේ අගට සඳහන් වෙනවා විඥානං අනිදස්සන අනන්තං සබ්බතෝ පභං උත්ත ආපෝච පඨවි තේජෝ වායෝන ගාධති උත්ත දීඝංච රස්සංච අනුචූලං සුභා සුභං උත්ත නාමං රූපංච අතේතං උපරුද්ධති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුද්ධති කියලා මේ ගාථාවට නියුතු කිදී අර්ථ අටුවාවක් දීලා තිබෙනවා. ඒකාර්ථයක් නෙවෙයි නිශ්චිතාර්ථයක් නැතිව අර්ථ රාශියක් දීලා තියෙනවා. කෙසේ වෙතත් අපි මෙතෙක් කරගෙන ආපු මේ කතා මාර්ගයට මුල් තැන දීන් වශයෙන් අපි බලමු මේ අටුවාවේ විවරණයට කලින් මේ විවරණ මාර්ගයෙන් මේ ගාථාවට අර්ථයක් හොයාගන්න පුළුවන්ද කියලා. ඊට කලින් මේ අනිදසන විඥානයේ පිළිබඳ ගාථාවට පසුබිම වන කාරණා ඒ සූත්‍රයෙන්ම මතු කරලා ගන්න ඕන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කේවද්දන මෙති ගෘහපති පුත්‍රයාට මේ විඥානං අනිදස්සනං ආදී ගාථාව ප්‍රකාශ කරන්නට යෙදුණු අවස්ථාව. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ භික්ෂු සංඝයා අතර මේ මීට කලින් අවස්ථාවක භික්ෂුවකට ඇති වුණේ යම් කිසි ප්‍රශ්නයක්. මොකක්ද? කත්ත ඉමේ චත්තාරෝ මහා භූත අපරිශේෂා නිරුද්ධං. සේයති දං පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු. මේ සතර මහා භූතයන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන් කොතැනකනම් නිරුද්ධ වෙද්ද කියලා මේ ප්‍රශ්නයක් මේ භික්ෂුවට ඇති වෙලා බුදු පියාණන් වහන්සේ ළඟට නෙවෙයි ගියේ ඒ භික්ෂුව කල්පනා කරන්න ඇති මේ කොතනක හරි වෙනම තැනක මේ සක්වලේ ඒක නැති වෙනවා කියලා හිතාගෙන මේ කරේ මොකද්ද ඒ භික්ෂුවට අභිඥා තිබුණ නිසා 이르දි බල උපදවාගෙන දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකයට බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්ම ලෝකයට ගිහිලා දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් ඇසුවා කොතැනද මෙන්න මේ මහා භූත ධර්ම නිරුද්ධ වෙන්නේ කියලා ඒ දෙවියන්ටවත් බ්‍රහ්මයන්ටවත් කාටවත් තියාගන්න බැරි වුණා. අන්තිමේදී මහා බ්‍රහ්මයාම කිව්වා ඇයි බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ නැතුව මා ළඟට ආවේ කියලා. එහෙම කිව්ව නිසා අන්තිමට ඒ භික්ෂුව බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ ප්‍රශ්නය විමසුවා. එතකොට බුදු පියාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට කලින් එක්තරා විශේෂ සකස් කිරීමක් කළා ඒ ප්‍රශ්නයේ. මහාන ওই විදිහට නෙවෙයි ඒ ප්‍රශ්නය ඇසිය යුත්තේ. මෙන්න මේ විදිහටයි. ඒ කියන්නේ ඒ ප්‍රශ්නයම වැරදි. කොතැනක මේ සතර මහා භූතයන් නිරුද්ධ වෙනවද කියන අහන ප්‍රශ්නේම වැරදි. ඒක නැගිය යුතු එක්තරා ආකාරයක් තිබෙනවා. මෙන්න ඒක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ විදිහටයි. හත්ථාපෝ පඨවි තේජෝ වායෝ නගාදති. හත්ථ දීඝං රසං ජානු සූලං සුභාසුභං. හත්ථ නාමං රූපං ච අසේතං උපරුජ්ජති. කොතැනකනම් හත්ථාපෝ පඨවි තේජෝ වායෝ නගාදති. පඨවි ආපෝ තේජෝ වායෝ නගාදති. එතන විශේෂ වචනයක් සඳහන් වෙනවා. නගාදති කියන්නේ මේ සතර මහා භූතයන් පීඩන්නේ නැත්තේ කොතනද? නිරුද්ධ වීමක් ගැන නෙවෙයි එතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ලෝකේ යම් කිසි තැනක සක්වල යම් කිසි තැනක සතර මහා භූතයන් නිරුද්ධ වෙනවා කියන එකක් නෙවෙයි. කොතැනක නම් මේ සතර මහා භූතයන් ප්‍රතිෂ්ඨාවක් මෙලබද්ද මේ විදිහට අහන්න ඕනේ. ඊළඟට හත්ථ දීගං කරාසං ඒකමනක් නෙවෙයි දීගං රසං කියන්නේ දිග කොට අත්ථ දීගන්ත රසංක අනුම් ස්ථූලං කියන්නේ කුඩා මහත් අනුම් ස්ථූල කියන එක. සුභාසුභං සුභාසුභ මේ දිග කොට කුඩා මහත් සුභාසුභාදී දේවල් මේවා කොතනද නැති වෙන්නේ. ඊළඟට කත්ථ නාමං කිරූපං ඡාසේ සම්පරුක්ෂති. ඒ වගේම නාමයක් රූපයක් කොතනක උපරෝධණීය වේද? උපරෝධණීය වෙන කියලා කියන්නේ බලක්වනු ලැබේද? බලක් පාලනු ලැබේද? කියලා බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නේ නැගිය යුතු ආකාරය පෙන්නලා ඊළඟට තමයි අර අලින ප්‍රකාශ කළ ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ පිළිතුරු දුන්නේ විඥානං අනිදස්සනං අර කියාපු සත්‍යය ඇති වෙන්නේ මෙන්න මේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපතං ඒ ධාතය අර්ථය අපි ඊළඟට බලමු ඒ මුල් පදේ අර්ථය අපි එකපාරටම කියන්නේ නෑ ඒ මොකද ඒ එක එක පදයකම තියෙන මහා ගැඹුරු අර්ථ රාශියක් ඒක නිසා ඒ පදේ එහෙම අරගෙන අනිදස්සන වූ අනන්ත වූ සබ්බතෝපභ වූ විඥානයෙහි විඥානං අනිදස්සන අනන්තං සබ්බතෝපභං උත්ථාපෝච පඨවි තේජෝ වායෝ මෙන්න මෙතනයි ආපෝ පඨවි තේජෝ වායෝ කියන ඒවා ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ එත්තදීගම් චරස්සං ජානු ථූලං සුභාසුභං ඒ වගේම මෙන්න මෙතන දිග කොට කුඩා මහ සුභාසුභ ඒ වගේ නාමයක් රූපයක් මෙතන උපරෝධණය වෙන්නේ බලක් වනු ලැබෙන්නේ විඥානස් නිරෝධේන එත්තේසං උපරිද්ධති විඥානයාගේ නිරෝධයෙන් මෙය බලක්වාන ලැබෙනවා එතකොට දැන් කාලය අවසන් වෙන්න නම් නිසා ධාතා ධර්මයේ ඊළඟට තිබෙන අර්ථ විවරණ අපිට පසුයි කියන්න සිද්ධ වෙන්නේ අදට ඒක නිසා මේ දේශන අතුරු කරනවා ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.